තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පසුගිය සතියේ අපි අදිෂ්ඨාන පාරමිතා පිළිබඳව ඒ කියන්නේ පාරමිතා දේශනා පෙළෙහි 8 වෙනි පාරමිතාව අපි පසුගිය සතියේ සාකච්ඡා කරලා නිමාවටපත් කළා. අද අපට ආරම්භ කරන්න තියෙන්නේ මෛත්‍රී පාරමිතාව. නමුත් මම හිතන්නේ පෝස්ට් එකේ පොඩි වෙනසක් වෙලා තිබුණා අදිෂ්ඨාන පාරමිතාම කියලා ඒක පොඩි වැරදීමක්. නමුත් ඒක නැවත සකසලා දාන්න කාල වේලා නොතිබුණු නිසා ඒක ගැටලුවක් නැති නිසා අපි එහෙම තියෙන ඉඩහැරියා. එතකොට අද අපි පසුගිය සතියේ කතා කළා අද අපි මෛත්‍රී පාරමිතාව පිළිබඳ දේශනාව සාකච්ඡාව ආරම්භ කරන බව. මෛත්‍රී පාරමිතාව විශේෂයෙන්ම පාරමිතාවක් හැටියටත් ඒ වගේම බ්‍රහ්ම විහාරයක් හැටියටත් අපට নিরතුරු පුරුදු පුහුණු කරගත යුතු අත්‍යවශ්‍ය ධර්මයක්. ඒකට බ්‍රහ්ම විහාරයක් හැටියට සහ පාරමිතාවක් හැටියට බ්‍රහ්ම විහාර කියලා කියන්නේ ලෝක සත්‍යයන් කෙරෙහි අපි පිළිපදින ආකාරයේ සුවිශේෂ අවස්ථාවක්. බ්‍රහ්මයන් සතුව පවතින සුවිශේෂ ගුණාංග හතරක් තමයි මෙත්තා, කරුණා, මුදිතා, පෙක්ඛා. එතකොට බ්‍රහ්මයන් තුල ලෝක සත්‍යයන් කෙරෙහි එබඳු මෙත්සිතක් පවත්වන්නට පුළුවන් වෙන්නේ ඒ අය කාමයන්ගෙන් මනස ඉවත් කරගෙන තමයි ඒ ධානවලට සිත පුහුණු කරන්නේ. එතකොට මේ ලෝකයේහි කාමයන් නිසා තමයි අපේ සිත් සතන් නිරන්තරයෙන් ඇලෙන ගැටෙන ස්වභාවයකටපත් වෙන්නේ. ඇලීම් ගැටීම් පාදක කොටගෙන තමයි අපේ සිතේ බොහෝ කොට මෙත්තා මනෝභාවය ගිලිහිලා යන්නේ. ඒ නිසා බ්‍රහ්මයා ස්වභාවයෙන්ම අර කාම කෝපාදීන් සිත නිදොස් කරගෙන ධානය ප්‍රගුණ කරලා තියෙන නිසා ඒ ධානයම ධානසිත බහුල කොට වාසය කරන නිසා බ්‍රහ්මයාගේ සිතෙහි ලෝක සත්වයන් කෙරෙහි මේ ගුණාංග පවත්වන්නට පහසුයි. එතකොට මව්පියන් තුලත් තමන්ගේ දරුවන් කෙරෙහි ඒ ගුණාංග පවතින බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට නිවන් දකින්නට අපේක්ෂා කරන කෙනෙක් තුල මේ ගුණාංගය ලෝකයට හිත වැඩ පිණිස වගේම Tamanගේ විමුක්තියට උපකාරක මූලික ගුණයක් හැටියට දැන් බ්‍රහ්ම විහාරයක් කියලා කියන්නේ ලෝක සත්‍යයන් කෙරෙහි ඇතිවෙන ඒ ගුණය. ඒතර පාරමිතාව කියන්නේ ලෝක සත්‍යය කෙරෙහි අවංකව ඒ ගුණය අපට ඇති කරන්න පුළුවන් ඒ ගුණයම සාධකයක් වෙනවා අර විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා. එතකොට අපි දැන් අර පසුගිය දවස්වල කතා කළා වගේ ආත්ම මූලික සමාජ මූලික හෝ මානුෂීය කියන පදනම ඊළඟට ආධ්‍යාත්මික දැක්මකින් යුක්තව. ඒතකොට ආධ්‍යාත්මික දැක්මකින් දකිනකොට අපි දකිනවා මෙතන සත්පුද්ගල වශයෙන් පවතින දෙයක් නෙමෙයි පවතින්නේ නාම රූප ධර්ම සමූහයක් පවතින්නේ. නමුත් ඒ නාම රූප ධර්මයන්ගේ ස්වස්තතාවය නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, නිවැරදිව පවතින බව ලෝකේ හැම දෙයක්ම හොඳින් පවතින්නට උපකාර වෙනවා. ඇත්තටම ආධ්‍යාත්මික පදනමකට යනකොට මෙත් වඩන්නේ පුද්ගලයින්ට පමණක් නෙවෙයි. මොකද පුද්ගල ස්වභාවයෙන් එහාට ගිහිල්ලා සමස්තය, ලෝකය, සබාධම ඒ හැම දෙයක්ම මනුෂ්‍යයා කියන්නේ සත්‍යය කියලා අපි හඳුන්වන්නේ සබාධමෙන් කොටසක්නේ. එතකොට අවිඥානික ලෝකයේ හැටියට හඳුනා ගන්න ගහකොළ පර්වත ආදී ඇලදොල ගංගා ආදී පිළිබඳව පවා අර මෙත්සිත පතුරවන්න පුළුවන්. මොකද මේ හැම තැනකම තියෙන ධර්මයන්ගේ ශස්තතාවය. ඒවා විකෘති නොවි ප්‍රකෘතිමත්. ඇයිද ප්‍රකෘතිමත්ව තියෙන්නේ? ඒකෙන් තමයි විකෘතියක් නොවි මේ ලෝකේ හොඳින් පවතින්නේ. ඒ වගේම යම්කිසි කෙනෙකුට විමුක්තිය සාක්ෂාත් කරන්න අවශ්‍ය නම් ඒ විමුක්තිය සලසා ගන්නට උත්සාහ කරන තැනැත්තා තුලත් මේ ධර්මවල ප්‍රකෘතිය තියෙන්නට ඒ ධර්මවල ස්වස්තතාවය තියෙන. එහෙම නොවුනොත් ඒ තැනැත්තාට අර විමුක්තිය සලසා ගන්නට පුළුවන් කමක් නැහැ. දැන් තථාගතයන් වහන්සේලා සියලු දෙනාගේ ප්‍රධාන බුද්ධ වචනය ගත්තහම සම්බපාපස්ස අකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරයෝදපන. දැන් මේක ඊට සරල විදිහට අපේ අපේ අන්තර්ජාලයෙහි පවා ප්‍රකාශනයක් හැටියට සටහන් කරලා තියෙනවා. විකෘතියෙන් ප්‍රകൃතියට. ප්‍රകൃතියෙන් විමුක්තියට. එතකොට සබ්බපාපස් සකරණ පාප කියලා කියන්නේ ඒ අපේ මනසේ තියෙන විකෘති ස්වභාවය. අකුසල, පාප, ක්ලේශ කියලා කියන්නේ එක්තරා විකෘති ස්වභාවයක්. එතකොට ඒකෙන් අපි ප්‍රകൃතියට එන්නට. ඒ ප්‍රകൃතිය තුල තියෙන කුසලස් උපසම්පදා කුසලමය ඒ වගේම ಗುಣ සම්පන්න බව, මනුෂ්‍ය ධර්ම තුල අපි පිහිටන්න ඕනේ. එතකොට එතනට આવහම තමයි ප්‍රകൃතිය. ඒ ප්‍රകൃතිය පිහිටා ඉඳගෙන තමයි අපිට විමුක්තිය සඳහා අවශ්‍ය ගුණධම් වඩන්නට පුළුවන් වෙන්නේ. එතකොට යම්කිසි කෙනෙක් විකෘතියේ ඉඳගෙන විමුක්තියට යන්න උත්සාහ කරනවා නම් ඒක එච්චර සාර්ථක දෙයක් නෙමෙයි. ඒ මොකද එතකොට අතරමඟ කොටසක් ගිලිහෙනවා. ඒ නිසා අපි මුලින්ම මේ මනුෂ්‍ය ධර්මවල පිහිටලා ඕන විමුක්තියට යන්න. ඒ නිසායි අපි නිතරම මේ කරුණු පැහැදිලි කරනකොට අර ආත්ම මූලික සංකල්පය, මානුෂීය ආකල්පය සහ ආධ්‍යාත්මික දැක්ම කියන ඔය පියවර තුන දක්වන්නේ ආත්ම මූලික පදනමක් තුළ කෙලින්ම අපට විමුක්තියට එහෙම නැත්නම් ආධ්‍යාත්මික දැක්මකට යන්න බෑ. අපි ඒ අතරතුරේ තියෙන මානුෂීය කියන පදනමට ඒ කියන්නේ මනස උසස් වෙන්නේ මේ ಗುಣධර්ම වලින්. එතනට අපි ආවොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අර ආධ්‍යාත්මික කියන තැනට අපේ මනස ඔසවා තබන්න. එහෙම නැත්නම් අපි මේක තව විදිහකින් කියනවා නම් අපේ සත්ව ගති වලින් මිදලා අපි මනුෂ්‍ය ධර්ම වලට පැමිණෙනවා. මනුෂ්‍ය ධර්ම වලට පැමුණුනාට පස්සේ තමයි අපට උත්තරී මනුෂ්‍ය ධර්ම. දැන් ධානා, අභිඥා, මාර්ගඵල ආදී හඳුන්වන්නේ උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා. එතකොට උත්තරී මනුෂ්‍ය ධර්ම කියන්නේ මනුෂ්‍යත්වයෙන් ඔබ්බට ගියා වූ විශේෂ ගුණධර්ම. ඉතින් මනුෂ්‍යත්වයෙන් ඔබ්බටයි අපි යා යුත්තේ. ඉතින් එතනට යන්න අනුතරමින් අපිට මනුෂ්‍ය කියන තැනටවත් එන්න බැරි නම් ඒ ගුණධර්ම වල ප්‍රകൃතියටවත් එන්න බැරි නම් අර උත්තරී මනුෂ්‍ය ධර්ම කියන තැනට අපි අවතීන වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා බ්‍රහ්ම විහාරයක් හැටියට අවංකව ලෝක සත්වයින්ගේ යහපත වෙනුවෙන් මේ මෙත්සිත පවත්වන්නට පුළුවන් වෙනකොට ඒ මූලික ගුණය තමන්ගේ මනසේ ප්‍රකෘතිමත්ව ජනිත වෙනකොට ඒ ගුණය අපට පදනම් වෙනවා අර විමුක්තිය සඳහා අවශ්‍ය ප්‍රඥාව අවදි කරන්නට. ඉතින් ඒ නිසා තමයි මේක බ්‍රහ්ම විහාර ධර්මයක් හැටියට ලෝකයට උපකාර වෙනවා. ඒ වගේම පාරමිතා ධර්මයක් හැටියට චිත්ත පාරිශුද්ධිය සඳහා තමන්ගේ මනස ප්‍රකෘතිමත් කරන්න මේ ගුණය විශේෂයෙන් වැදගත් වෙනවා. ඉතින් විදිහට පාරමිතා කතාවේදී වගේම බ්‍රහ්ම විහාර කතාවේදීත් සැලකිල්ලට ගැනෙන මේ බුද්ධ ශාසනය උගන්වන ඊටාම සුවිශේෂ ගුණාංගයක් තමයි මෙත්තාව. එතකොට ඒක පාරමිතාවක් හැටියට අපි කොහොමද දියුණු කරන්නේ කියන කාරණයයි අපි මේ සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. එතනදී අපි මූලික වශයෙන් මෙත්තාව කියන්නේ මොකක්ද කියලා හරියට හඳුනාගෙන ඉඳීම අවශ්‍යයි. මොකද මෙත්සිත හරියට තේරුම් ගන්න බැරි වුණොත් අපිට ඒ ගුණය වැඩි දියුණු කරන්න බෑ. ඒක මෙත්සිතට විතරක් නෙමෙයි අනිත් ඕනෑම ගුණාංගයකට අදාළයි. සිහිය කියන්නේ මොකක්ද කියලා හරියට ඒකේ ගති ලක්ෂණ අපි තේරුම් ගත්තේ නැත්නම් අපිට සිහිය දියුණු කරන්න බෑ. ප්‍රඥාව කියන්නේ ඒකේ ගති ලක්ෂණ මොනවද ඒකේ කාර්යභාරය මොකක්ද කියලා අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් අපිට ප්‍රඥාව දියුණු කරන්න බෑ. අන්න ඒ වගේ තමයි මෙත්තාව කියන්නේ. එහෙම නැත්නම් මෛත්‍රී ගුණය මොකක්ද? එහි ගොඩනගෙන්නට ඕන මානසික తত্ত্বය මොකක්ද? අපි ඒක කොහොමද හඳුනගන්නේ? ඒ ඒකේ කාර්යභාරය මොකක්ද? එහෙම අපි තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ ගුණාංගේ වැඩි දියුණු කරන්න බෑ. ඉතින් වර්තමානයේ හුඟක් වෙලාවට මෙත්තාව ගැන කතා කරනවා සාකච්ඡා කරනවා මෙත් වඩන්න උත්සාහ කරනවා ඒ බොහෝ තැන්වලදී ඒවා හුදෙක් වචන මාත්‍රයකට පමණක් සීමා වෙන අවස්ථා අපි දකිනවා ඒ මොකද අර සැබෑ ගුණාංගය අවදි කරගන්නට බැරි නිසා දැන් මෙත් වඩනකොට හුඟක් දෙනා භාවිතයට ගන්න මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා මා මෙන්ම සියලු සත්ත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දැන් මේ මේ ප්‍රකාශනයේ වැරද්දක් නැහැ. නමුත් ගැටලුව තියෙන්නේ ඒ වචන ටික වාක්‍ය ටික නෙමෙයි අපිට වැදගත් වෙන්නේ ඒ කියන මානසික ගුණය. ඒ මානසික ගුණය මනසේ નિවරදිව අවදි වෙන්නේ නැතිනම් අපි කටින් වචනයෙන් කොච්චර අර වාක්‍ය ටික කියෙව්වත් ඒකේ තරම් ඵල දරන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපේ මනසේ ද්වේෂය මතුවෙනකොට ද්වේෂය කියන්නේ අනිත් කෙනාට ගහනවා, මරනවා, කොටනවා. ওই මනුස්සයා මට අහු වුණොත් මම මරලා තමයි පස්සේ බලන්නේ කියලා එහෙම වචන ටිකක් නෙමෙයිනේ. ඒ වචන එන්නේ පස්සේ. කෙනෙක් තුලින් එහෙම වෛරී සහගත වචනත් පිට වෙන්න පුළුවන් ද්වේෂ සහගත වචන පිට වෙන්න පුළුවන් හැබැයි වචන පිට වෙන්නේ අර මනෝභාවය ආවට පස්සේ ඒ මනෝභාවය විසින් තමයි අර වචන ගොඩනගන්නේ ඒ නිසා ඒ වචනවල ලොකු බලයක් තියෙනවා. හැබැයි වචන ඇතත් නැතත් තමන් අකමැති සිද්ධියක් අකමැති පුද්ගලයෙක් රොස්සන් නැති කරුණක් තමන්ට සිහිපත් වෙනකොටම ඒක සමග ගැටුම්කාරීව මනස් මනෝභාවයක් අවදි ඒ මනෝභාවය අපේ ගත සිත පීඩා කරගෙන රත් කරගෙන ඇතුළත දවාගෙන අවදි වෙන හැටි අපිට දැනෙනවා. එතකොට අන්නේ ගුණය තමයි ද්වේෂය කියලා ඉතින් ඒක අනර්ථකාරී ගුණයක් නිසා අපි ඒකට දුර්ගුණයයි කියලා කියනවා. අර්ථ සම්පන්න Tamanටත් ලෝකයටත් අර්ථ සම්පන්න ගුණාංග වලට අපි යහගුණ කියලා කියනවා. එතකොට යහගුණය හරි දුර්ගුණය හරි මොකක් හරි ගුණයක් ඒක ඇතුළෙන් මතුවෙන්නට ඕනේ. ඒක වචන වලින් නෙමෙයි. එතකොට ද්වේෂය අපේ මනසේ මතුවෙනකොට අපි අමුතුවෙන් මම ද්වේෂයත් එක් වෙම්වා මම මේ द्वේෂයෙන් දැවෙම්වා එහෙම කියන්න අවශ්‍යතාවයක් හිටින්නේ නැහැ අර ද්වේෂය එනකොට කොහොමද Taman දැවෙනවා ඊට පස්සේ මගේ මේ द्वේෂයෙන් අන් අය මම දවනවා මේ द्वේෂයෙන් අන් අයට මම පීඩා කරනවා හිංසා කරනවා අර මනුස්සගේ අතපය කඩනවා මම එහෙම කිව්වත් නැතත් එහෙම හිතුවත් නැතත් ඒ Taman යම් කිසි පුද්ගලයෙක් පිළිබඳවද Tamanගේ අවධානය යොමු කරන්නේ යොමු කරන යොමු කරන පැත්තට द्वේෂයේ වේගෙන් ක්‍රියාත්මක උදාහරණයක් ඇටියට ගත්තොත් අපි මීට ඉස්සරලත් දේශනාවලදී පැහැදිලි කරලා දීලා තියෙනවා. අපි හිතමු දැන් තමන් වැඩ කරන කාර්යාලේ මොකක් හරි ගැටලුවක් මතුවේ. එතකොට මතුවෙලා හොඳටම හිත නරක කරගෙන ඒ තනත්තා ගෙදර දැන් ගෙදර එනකොට වෙනද වගේ සුහදශීලීව බිරිඳ ඇවිදින් කතා කරනවා. ආද මොකද ටිකක් පරක් වුනේ. එහෙම නැත්නම් අද මොකද මූණ ටිකක් වෙනස් වෙලා. එතන මොකක් හරි එහෙම නැත්තම් තේ එක හදන්නද දැම්ම කෑම කනවද මොකක් හරි එකක් අහනවා. එතන අහනකොට ඒක ගැනත් කුපිත වෙනවා. දැන් බිරිඳ කරපු වැරද්දක් නැහැ. ගැටුම ඇති උනේ ආයතනෙ. නමුත් දැන් බිරිඳත් එක්කත් හැපෙනවා. ඊට පස්සේ ගෙදර හදන සුරතල් බල්ලා හරි පූසා හරි ඇවිල්ලා ඇගේ දවටනොත් ඌත් පාපහරක් කාලා තමයි යන්නේ. දරුවා කතා කළොත් ඒකත් වැරදි විදිහට තමයි ඒකත් එක්කලා ගැටෙන්නේ. එතකොට මොකද්ද මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ? ඒගොල්ලෝ මොකක්වත් වැරද්දක් කළා නෙමේ. ආයතනයේ වෙච්ච සිදුවීම නිසා Tamange හිත තුල ද්වේෂය නැමැති දුර්ගුණය මතුවෙන. දැන් මේ දුර්ගුණය මතුණාට පස්සේ මම මේ අහවලාට මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා හිතුවත් නැතත් ඒ අරමුණු වෙන අරමුණු වෙන හැම කෙනෙක් කෙරෙහිම අර මනෝභාවය විහිදී එතකොට මම මේකෙන් දැවෙම්වා කියලා හිතුවත් නැතත් ඒ ද්වේෂය මතුනහම කොහොමද Taman ඒකෙන් දැවෙනවා. Taman ඒකෙන් විනාශ වෙනවා, පීඩා විඳිනවා. කායිකවත් මානසික. එතකොට ආයේ 아무තෙන් එක හිතන්න දෙයක් නැහැ. අන්න එහෙම තමයි ගුණයන්ගේ ස්වභාවය. යහ ගුණ හරි දුර්ගුණ හරි ඒවා මතුවෙනකොට 아무තේ මෙහෙම වේවා මෙහෙම වේවා කියලා හිතන්න දෙයක් නැහැ. ඒක මතුවෙනකොට ඒ කාර්ය සිද්ධ වෙනවා. එතකොට ඒක යම්කිසි පුද්ගලයෙක් අරමුණු කරනකොට ඒ පුද්ගලයාටත් ඒක ඉලක්ක වෙනවා. එතකොට අන්නේ ද්වේෂය අපේ මනසේ මතුවලා Taman දවන හැටි, අන් අයට පීඩා කරන හැටි, අන් අය දැවෙන හැටි අපට හරියට හඳුනාගත්තොත් ඒ වගේම තමයි අපි මෙත්සිත අවදි කරගෙන අපේ මනස සුවපත් කරගෙන ලෝකය සුවපත් කළ යුත්තේ. එතකොට දැන් බාහිර පුද්ගලයන් අපි හිතමු යම් ආයතනයක එක්කෙනෙක් එහෙම නුරුස්නා ස්වභාවයෙන් ඉන්නකොට ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? ඒ ආයතනේ අනිත් අනිත් අයත් නිකන් රුස්සන් නැතු යන. ටික වෙලාවකින් එක එක්කෙනාට එක එක්කෙනා නිකන් ප්‍රිය නැති වෙලා ඒ මොකද අර එක්කෙනෙක්ගේ මනස තුල තමයි මේ මනෝභාවය ඇති වෙන්නේ. ඇති වුණාම මේක වෛරසයක් වගේ විස බීජයක් වගේ වේගෙන් පැතිරෙනවා. මේ දුර්ගුණවල ස්වභාවය. හැබැයි යහගුණ එච්චර ඉක්මනට පැතිරෙන්නේ නැහැ. යහගුණත් අපිට එහෙම බෝ කරන්න පුළුවන්. යම්කිසි කෙනෙක් දෙන්නේ කීප දෙනෙක් හරි ඒවා උත්සාහයෙන් පවත්වාගෙන යනකොට මුලින් මුලින් එක පාට එක ග්‍රහණය කරන්නේ අර දුර්ගුණේ තරම්. නමුත් ඒක පතුරවන්න පුළුවන්. ඒක බෝ කරන්න පුළුවන්. හොඳ බෝ කරන්න පුළුවන්. නරක ඊට වඩා වේගෙන් බෝ වෙනවා. ඒක නමුත්ෙන් හිතන්න කල්පනා කරන්න දෙයක් නැහැ. කොහොමත් නරක බෝ වෙනවා. බොහෝ දෙනාට ඒක පැතිරලා යනවා. මොකද ඒක අවස්සන්න ලේසි. මිනිස්සුගේ ඊර්ෂ්‍යාව අවස්සන්න ලේසි. ද්වේෂය අවසන්න ලේසි, තෘෂ්ණාව අවසන්න ලේසි, මාන්නය අවසන්න ලේසි. මේ විදිහට ඒ දුර්වලකම් අවුලවන්න පහසුයි. මොකද ඒවා දීර්ඝ කාලයක් මනසේ පුරුදු පුහුණු වෙලා ඒවා තමයි බහුලව මනසේ තියෙන්නේ. ඒ නිසා ඒක අවදි කරන්න පහසුයි. හැබැයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, සද්ධා, ප්‍රඥා, සිහි, වීර්ය මේ වගේ දේවල් අපේ මනසේ අපි ගොඩාක් පුරුදු කරලා නැහැ අර දුර්ගුණ තරමට. දුර්ගුණ තරමටම අපි මේක පුහුණු කරලා තිබ්බනම් එහෙමනම් ඒ මට්ටමටම අපේ මනස මේ යහගුණත් වැඩෙන්නට. එතකොට යහගුණ අපිට බලහත්කාරී උත්සාහයෙන් මතු කරන්න සිද්ධ වෙන්නේ ඒව අරතරම් මනසට හුරු පුරුදු වෙලා නැති නිසා. ඉතින් අන්න එතෙන්දි තමයි අපි මේවයි ගුණාංග හරියට තේරුම් ගන්න ඕන කරන්නේ. නමුත් අපි අර වචන වලට සීමා වුණා. දැන් මම මෙත් වඩනවා දැන් මම මම මෙච්චර වෙලාවක් දවසකට මෙත් වඩනවා කියලා අර වාක්‍ය ටික විතරක් නම් අපි සිහිපත් කරන්නේ එතන මේ මෙත්සිත හරියට ඇති වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා අපි මූලික වශයෙන් මේ මෙත්තාව කියන මනෝභාවය, ඒ ගුණය මොකක්ද කියලා අපි හරියට හඳුනා ගන්න ඕනේ. දැන් මෙතනදී මෙත්තා පාරමිතා පැහැදිලි කරද්දී චර්යා පිටක අට කතාවෙහි දක්වන්නේ මහ බෝසත් පාරමිතාව ගැන කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිතෝ ලෝකස්ස හිත සුකූප සංඛාරෝ අත්තතෝ අව්‍යාපාදෝ මෙත්තා පාරමිතා එතකොට සුපුරුදු පරිදි දක්වනවා කරුණාවෙන් සහ උපාය කෞශලයෙන් යුක්තව ලෝකස්ස හිත සුඛ උපසංහාරෝ හිත සුඛ උපසංහාරෝ හිත කියලා කියන්නේ උගේ යහපත සුඛ කියලා කියන්නේ සුවය හිත යහපත සහ සුවය පමුණු කැමැත්ත අනුන්ට යහපතක් සුවයක් සිදුවීම පිළිබඳව Tamanගේ මනසේ තියෙන කැමැත්ත අනුන්ට යහපතක් සුවයක් පමුණුවන්නට තියෙන කැමැත්ත ඒ අය ඒබඳු අය බවට පත් වෙනවා දකින්නට තියෙන කැමැත්ත එතකොට අත්තතෝ අව්‍යාපාදෝ අර්ථ වශයෙන් ගත්තහම මෙතන තියෙන්නේ අව්‍යාපාද නැමැති මූල් මානසික එහෙම නැත්නම් චෛතසිකය දැන් මෙත්තාව කියලා කියන්නේ වෙනම චෛතසික ධර්මයක් නෙවෙයි. චෛතසික කියලා කියන්නේ සිතේ පහළ වෙන සිතුවිලි. එහෙම නැත්නම් ඒ සිතේ පහළ වෙන ಗುಣ. මෙත්තාව කියන්නේ එක ගුණයක් නෙමෙයි ಗುಣ සමූහයක ඒකරාශීත්වයෙන් ගොඩනගෙන මනෝභාවය. මේ මනෝභාවය තුළ තියෙන මූලික ගුණය තමයි අව්‍යාපාද. අව්‍යාපාද කියන්නේ ව්‍යාපාදය කියලා කියන්නේ අනුන්ට අනුන් නැසේවා අනු වෙනසෙවා කියන හඟින ගතිය කියන්නේ තමන් ප්‍රතිවිරුද්ධ ආරම්මණය විනාශ වෙනවා දකින්නට කැමති බව තමයි ව්‍යාපාද. විහිංසා කියලා කියන්නේ එය විනාශ කරන්න, පීඩා කරන්න තමන් ඉදිරිපත් වෙන ගතිය. එතකොට මේ විහිංසාවට මුලින් ඇති වෙන්නේ ව්‍යාපාදේ. ව්‍යාපාදයේදී තමන් අකමැති නම් යම් පුද්ගලයෙකුට යම් අවස්ථාවකට ඒක අහෝසි වෙනවා, විනාශ වෙනවා දකින්න තියෙන කැමැත්ත. එතනදී විනාශ වේවා වෙනසේවා කියලා ප්‍රාර්ථනා කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙම විනාශයක් වෙනකොට තමන්ට සතුටක් ඇති තමන් ඒ කියන්නේ මොකක් නිසා තමන් ඒක අපේක්ෂා කරලා දැන් මෙත්තාව ඇති පුද්ගලයාට අනිත් කෙනා සුවපත් වෙනවා දකිනකොට මුදිතාවක් උපදිනවා. මොකද මුදිතාව කියලා කියන්නේ අනිත් කෙනාගේ සුවය පිළිබඳව අවංකව සතුටු වෙන ගැති. අන්න වගේ තමයි ද්වේෂය ඇති පුද්ගලයාට ව්‍යාපාදය ඇති පුද්ගලයාට අනිත් කෙනාගේ විනාශය පරිහානිය දුක වේදනාව ඇති වෙනව දකිනකොට ඒ පිළිබඳව සතුටක් ඇති ඇයි ඔහු ඇතුළතින් අපේක්ෂා කරනවා ඒ අනිත් කෙනාගේ විනාශය. ඒකට තමයි ව්‍යාපාදක. එතකොට මෙත්තාවේ තියෙන අව්‍යාපාද ලක්ෂණය. ඒ කියන්නේ අනුන්ට හිංසාවක් වෙනවට පීඩාවක් වෙනවට අනර්ථයක් වෙනවට ඒක ගැන සතුටු වෙන ගතියක් නෙමෙයි ඊට වඩා ප්‍රතිවිරුද්ධ ධර්ම මොකද්ද ප්‍රතිවිරුද්ධ ධර්මය අනුන්ට හිතස් වැඩ සිද්ධ වෙනවා යහපත සුවය සැලසෙනවා නම් ඒ පිළිබඳව කැමැත්ත තමයි මෙත්තාවෙහි පවතින්නේ හැබැයි මෙතනදී අපි පරිස්සම් වෙන්න ඕන දේ තමයි දැන් Taman කැමති පුද්ගලයන් සුඛිත මුදිතව ඉන්නවා නම් ඒ අය වඩා උසස් විදිහට දැජමෙනවා නම් ඒව දකින්නට කැමැත්තක් අපේ මනසේ තියෙනවා. තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා, තමන්ගේ දරුවා, තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ පවුලේ අය, තමන්ගේ රටේ අය, තමන්ගේ ජාතිය අය, තමන්ගේ ආගමේ අය. එහෙම ගත්තාම ඒ අය හොඳින් ඉන්නවා නම් අපි කැමතියි. එතකොට පුද්ගලිකව ගත්තන් පස්සේ ඒ අය පිළිබඳව ඇති වෙන ඊර්ෂ්‍යාව ඒක වෙනම කතාවක්. ඒ කියන්නේ දැන් අපි જાතියක් හැටියට ගත්තාම අපේ જાතිය රැකෙන්න ඕන අපේ જાතිය පරිස්සම් වෙන්න ඕන අපේ જાතිය හොඳින් ඉන්න ඕන කියන අදහසක් පොදුවේ තියෙනවා જાතිකත්වය ගැන කල්පනා. හැබැයි පුද්ගලව වශයෙන් ගත්තාම එකම જાතිය ඇතුළේ එක එක්කෙනාට කෙනහිලිකම් කරගන්න. ඒතර පවුලක් හැටියට ගත්තන් පස්සේ අපේ පවුල රැකෙන්න ඕන. අපේ පවුලටයි මේ යහපත වෙන්නේ. අපේ පවුලටයි මේ විනාශය සිද්ධ කරන්න හදන්නේ කියලා හිතනකොට අර පවුලක් කියන පොදු සංඥාව එනවා. හැබැයි ඊට පස්සේ බිරිඳත් එක්ක සැමියා විරසකකම සැමියා සමග බිරිඳගේ තියෙන විරසකකම මව්පියෝ සහ දරුවන් අතර තියෙන විරසක භාවයන් සහෝදර සහෝදරියන් අතර විරස ඒව වෙනම ඒක ඇතුලේ වෙනම කුලකයක් හැටියට ක්‍රියාත්මක. අර පොදු කුලකයේදී අපි අපේ පවුල අපේ පවුලට කොහොමද එහෙම කරන්නේ? මේගොල්ලෝ මේ අපේ පවුලටයි මේ විනා හිංසාව කරන්න හදන්නේ අපටයි මෙහෙම කරන්න හදන්නේ කියන තැනදී අන්න පවුලක් හැටියට එකතු වෙනවා. එතනදී අර පොදු කුලකයක් හැටියටයි අපි කටයුතු කරන්නේ. අපේ ජාතියටයි මේ හිංසාව කරන්නේ. අපේ ජාතියයි වනසන්න හදන්නේ. එහෙම හිතනකොට ඔන්න අර ජාතිකත්වයේ ජාතිකාභිමානය මතුවෙනවා. පස්සේ ඒ ජාතිය ඇතුළේ එක එක්කෙනා කුලල් කාගෙන කෙනෙහිලිකම් කරගෙන ඒක වෙනම කතාවක්. දැන් අපිට ඒක හොඳට අත්දකින්න පුළුවන් ඉතිහාසයේ ගත්තත් කවදත් ඉතින් ලෝකෙ එහෙම තමයි සිද්ධ වෙන්නේ. දැන් අපි හිතමු ජාතියක් හැටියට සිංහල ජාතිය යටපත් වෙනකොට රටක් හැටියට අපේ රට අන් අය ආක්‍රමණය කරගත්තන් පස්සේ ඔන්න ජාතිකත්වය, දේශීයත්වය අවදි වෙලා ඇවිල්ලා සියලු දෙනාම එක්වන්න එකතු වෙලා කොහොම හරි අර පිරිස පළවා හැරලා මේක මුදවා ගන්න. මුදව ගත්තට පස්සේ ඊට පස්සේ ඉතින් අර හැම ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ එක එක්කෙනාගේ උස්මිටිකම් බල බල මේක ඇතුලේ කා කොටා ගන්නවා ඊළඟ. ඒකා කොටා ගැනීම නිසා ඒ පාවා දීම නිසා ආය තව කවුරු හරි ඇවිල්ලා මේක ඩැහැගන්න. ඩැහැගෙන පීඩා ඇති වෙනකොට ඔන්න ආයේ ජාතිකත්වයේ දේශීයත්වයේ මතුවේ. ආයේ ක්‍රියාත්මක වෙනවා. ආයේ ක්‍රියාත්මක වෙලා ඒ தත්ත්වය පවත්ව ගන්නේ නැහැ. ආයෙත් ඉතින් ඊට පස්සේ අර පෞද්ගලික කෝන්තර පටන් ගන්නවා. ඉතින් ඔය විදිහට තමයි මේක එක જાතියකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඉතින් හැම જાතියකම ඔය ස්වභාවයන්, හැම රටකම ඔය ස්වභාවය, හැම පවුලකම ඔය ස්වභාවය. ඉතින් එතකොට අපිට එතනදී පේනවා අර දේශීයත්වයේ, ජාතිකත්වයේ පවුලක් කියන අදහස එනකොට ගමක් අපේ ගම අපේ පවුල කියන අදහස එනකොට එයාගේ දියුණු අභිවෘද්ධිය ගැන යම් කැමැත්තක් යම් කැමැත්තක් ඇති වෙනවා. හැබැයි ඒ කැමැත්ත මේ මෙත්තාවද කියලා අපි හොඳට පරිස්සමින් සොයා බලන්න ඕන. මොකද මේ මනෝභාවයන් අපි විග්‍රහ කරගැනීමේදී හරියට අපි රැවටෙනවා වංචක ධර්මවලට. වංචක ධර්ම කියලා කියන්නේ ඒ අදාළ කුසල ධර්මය හා සමානවම පෙනී සිටින අකුසල ධර්ම, ක්ලේශ ධර්ම. එතකොට තියෙන්නේ ක්ලේශයක්. හැබැයි අපිට කුසලයක් වගේ තමයි පෙනෙන්නේ. ඒ නිසා මෙත්තාව හඳුනා ගැනීමේදී තාම ප්‍රවේශමෙන් අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන මොකක්ද මෙත් සිතේ ස්වභාවය. දැන් බුදුරජාණන් වහන්සේ උදාහරණයක් හැටියට දක්වනවා මාතා යථා නියං පුත්තං එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුගේ මනසේ ඒ දරුවා පිළිබඳව ඇතිවෙන හැඟීම මානස මාතායතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ තමන්ගේ දිවි පරදුවට තියලා අර එකම දරුවා රකින්න. ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ. මේ විදිහට සියලු සත්වයන් කෙරෙහි මර එක දරුවා කෙරෙහි පවතින හැඟීම වගේ හැඟීමක් ඒ දරුවාගේ ජීවිතය රැකගන්න ඒ දරුවාගේ සුවය යහපත වෙනුවෙන් අර අම්මා දිවි පුදන්න උනත් ලෑස්ති. ඒතර අන්න වගේ අවංක හැඟීමක් ලෝකයේ කෙරෙහි පවත්තා. හැබැයි අපේ ඒ මාතායතා නියම් පුත්තන් කියනකොට සැලකිලිමත් වෙන්න ඕන බුදුරජාණන් වහන්සේක උපමාවක් හැටියට දක්වන්නේ නමුත් එකම දරුවෙක් ඉන්න හැම අම්මා කෙනෙක් තුලම ඒ දරුවා කෙරෙහි තියෙන මෙත් සිතද එහෙම නොවෙන්න පුළුවන් වර එක මෙත් සිත වෙන්න පුළුවන් වර එක වෙනත් අදහසක් වෙන්න මොකද්ද වෙනස් අදහසක් කියලා කියන්නේ එක්ක ලෝභය එක්ක තෘෂ්ණාව එහෙම නැත්නම් මසුරුකම එහෙම නැත්නම් රාගය එතකොට මේ මොනවා හරි ධර්මයක් වෙන්න පුළුවන්. එතකොට එබඳු මනෝභාවයකුත් අපිට මෙත්සිත වගේ පෙනෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් දරුවාගේ යහපත අපේක්ෂා කරනවා මව විසින්. ඒ දරුවා පිළිබඳව අපේක්ෂා කරන යහපත සිදු නොවුනොත් ඒ මෑණියන් දුකටපත් වෙනවා නම් එහෙනම් එතන තිවිලා තියෙන්නේ මෙත්සිතද එහෙම නැත්නම් තෘෂ්ණා මූලික බලාපොරොත්තුවක්. අපේක්ෂා භංගත්වයේ තුලින් ඇති වෙන මානසික අර්බුදයක් එතන තියෙනවා. එතකොට එහෙමනම් එතන තිබිලා තියෙන්නේ අපේක්ෂා බලාපොරොත්තු මොකක්ද? මගේ දරුවා. මගේ දරුවා හොඳින් ඉන්න ඕන. ඒතර මගේ දරුවා හොඳින් ඉන්න ඕන කියන එකම තමයි අර මෙත්තාව හැටියට එන්නේ. හැබැයි ඒ හැබෑමෙත්තාව නම් මෙතන මතුනේ ඒකෙන් අපේක්ෂා භංගත්වයක් ඇති වෙන්න විදිහක් නැහැ. මොකද එතන එහෙම අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන ගතියක් නෙමේ අර සුවය යහපත වෙනුවෙන් උනන්දු වෙන ගතිය. යහපත කැමති වෙනවා හැබැයි ඒක එහෙම නොවුනයි කියලා චිත්ත පීඩා ඇති වෙන්න හේතුවක් නැහැ. මොකද මෙත්තාව කියන්නේ කුසල් සිතක් නිසා. එතකොට මෙත්තාව වගේ ඇති වෙන යහපත අපේක්ෂා කරන ගුණය නිසා පසුව චිත්ත පීඩා ඇති වෙනවා. පසුව ඇදවැටීම් සිද්ධ වෙනවා. පසුව අපේක්ෂා භංගත්වයෙන් වික්ෂිප්ත වෙනවා. පැවෙනවා නම්, හඬනවා නම්, වැළපෙනවා නම්, අන් අයට සාප කරනවා නම් එහෙනම් එතන ඒකම දරුවා වුණත් ඒකම දරුවා පිළිබඳව මවගේ මනසේ තිබිලා තියෙන්නේ මෛත්‍රී සහගත අදහසක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මෙතනදී මාතා යතා නියං පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක් දිවි පරදුවට තබලා අර දරුව රකින්න මව ඉදිරිපත් වෙන්නේ අන්න අර මෛත්‍රී පූර්වක ගුණය. එතනදී බුදුරජාණන් වහන්සේක විශේෂ කොට දක්වන්නේ. එතන දරුවා වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරන්න තරම් ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබෑවට ඒ දරුවා පිළිබඳව අර විදිහේ හැඟීමක් නොතිබුණා. නමුත් අපි නැවත අපහසුය කරලා බලන්න ඕන සමහර කෙනෙක් ජීවිත පරිත්‍යාග කරන්න පුළුවන් රාගය නිසා සමහර කෙනෙක් ජීවිත පරිත්‍යාග කරන්න පුළුවන් බැඳීම නිසා තෘෂ්ණා මූලික බලාපොරොත්තු නිසා එහෙම වෙනවා නම් එතන තියෙන්නේ අර මෙත්තා සහගත බව නෙමෙයි මෙන්න මේ විදිහට අපි මේ මනෝභාවයන් පිරිසිදු කරගන්නට ඕන හරියට තේරුම් ගන්න ඉතින් එහෙම පිරිසිදු කරගන්න ඔහොම ඒ පැත්තට මේ පැත්තට හේතුයෙන් ඵලය ඵලයෙන් හේතුව දෙපැත්තට ප්‍රත්‍යවේක්ෂා කර කර නැවත නැවත විමසා බලනකොට මේ තියෙන්නේ මෙත්සිතද ඒ මෙත්සිතේ තියෙන්න ඕන සෞම්‍ය ගුණයද එහෙම නැත්නම් ඒක ඉක්මවා ගිය ගතියක්ද ඒක ඉක්මවා ගිහිල්ලා බලාපොරොත්තු අපේක්ෂා ඇති කරගත්තු ගතියක්ද ඒක ඉක්මවා ගිහිල්ලා ඇලුණු බැඳුණු ගතියක්ද දැන් අපේ රේරුකාණ මහානායක හාමුදුරුවෝ විශේෂයෙන් රචනා කරලා තියෙන වංචක ධර්ම, හාචිත්තෝපක්ලේශ ධර්ම ග්‍රන්ථයේ මෙත්තාව විශේෂයෙන්ම මතුවෙන්න පුළුවන් විවිධ වංචනික ක්‍රම. ඒ කියන්නේ මෙත්තාව වගේ මතුවෙන්න පුළුවන් වංචක ධර්ම. මොනවද මතුවෙන්න පුළුවන්? ප්‍රධාන වශයෙන්ම රාගය මතුවෙන්න පුළුවන් මෙත්තාව වගේ. රාගය කියලා කියන්නේ තමන්ගේ ඇස පිනවන්නට කන පිනවන්නට නාසය පිනවන්න දිව පිනවන්න කය පිනවන්න හිත පිනවන්න උපකාර වෙන ස්ත්‍රී පුරුෂයන් මිනිස්යන් සත්වයන් ආදී කවර හෝ සවිඥානික පුද්ගලයන් පිළිබඳව මනසේ ඇති වෙන ප්‍රිය බව කැමැත්ත තමයි සරාගී මානසික තත්ත්වය එතකොට අපට අවිඥානික දේවල් පිළිබඳව ඇති වෙන මනෝභාවයට අපි විශේෂයෙන් හඳුන්වන ලෝභය කියලා රාග කියලා පොදුවේ හැමතැනටම රාග කියලා හඳුන්වන්නත් පුළුවන් පොදුවේ හැමතැනම ලෝභ කියලා හඳුන්වන්නත් පුළුවන්. නමුත් බොහෝ කොට සමාජයේ විසින් රාග කියලා හඳුන්වන්නේ අර සවිඥානික. මිනිස්සෙයින් හෝ සමහරට සතාසි උපාව වෙන්නත් පුළුවන්. තමන්ගේ ගෙදර හදන සුනකයා කෙරෙහි තියෙන රාගයක් වෙන්න පුළුවන්. ඒ වගේම පූසා කෙරෙහි තියෙන සරාගී බැඳීමක් වෙන්නට පුළුවන්. ඒ වගේම ලෝභයක් වෙන්නට පුළුවන්. ඒවා ඉතා සූක්ෂම විදිහට වෙනස් වෙලා යනවා. එතකොට දැන් අර තමන් සරාගීව බැඳෙන අවස්ථාවේදී තමන්ට ඒ සරාගී බන්ධනය සරාගී හැඟීම මෙත්සිතක් වගේ දැනෙන්න. නායක හඳුරු උදාහරණ හැටියට දක්වනවා. අපි හිතමු බස් එකක වාඩි වෙලා යනකොට ඒ තනත්තා පුරුෂයෙක් නම් වාඩි වෙලා ඉන්නේ අපි හිතමු ටිකක් හැඩරුව තරුණ කාන්තාවක් එනවා. ඒතර කාන්තාවක් ඇවිදින් එතන හිටගෙන ඉන්නවා නම් ඉක්මනට නැගිටලා ආ මෙතන වාඩි වෙන්න කියලා අර තමන්ගේ අසුන පරිත්‍යාග කරන්න ඉදිරිපත් වෙනවා. එතකොට දැන් මේ ඉදිරිපත් වෙන්නේ ඇත්තටම මේ වෙත්සිතින්ද ඒ ඒ තනත්තාට හැංගෙන්න පුළුවන් මේක මෙත්තාවක් වගේ. නමුත් ගැඹුරට කල්පනා කරලා බලනකොට ටිකක් හැඩරුව නැති එච්චර පෙනුමක් නැති ප්‍රියමනාප බවක් නැති කාන්තාවක් ආවොත් තමන්ගේ අසුන දෙනවද වයසක කෙනෙක් ආවොත් තමන්ගේ අසුන දෙනවද එතකොට මේ කාන්තාව කෙරෙහිම මේ මෙත් සිත ඇති උනේ කොහොමද අන්න එහෙම ටිකක් විමසලා බැලුවොත් තමයි මේ ඇති උනේ මෙත් සිතද රාගයේ එක්තරා සූක්ෂම ගතියක්ද කියලා හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ එහෙම විමසුවත් එක පාට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන් දිගු කලක් මේ අභ්‍යාස කරන්නට ඒ ඒ අවස්ථාවේ තමන්ගේ මනස ප්‍රත්‍යවේක්ෂා කරන ඊළඟට නායක හඳුරෝ දක්වනවා මේ මේ මෛත්‍රී පාරමිතාව පැහැදිලි කරනකොටමත් දක්වනවා අපි හිතමු පොඩි දරුවේ ඒ පොඩි දරුවා ඊටාම ප්‍රසන්නයි ස්ත්‍රීද පුරුෂද කතාවක් නැහැ පුංචි දරුවේ. ඒතර පොඩි දරුවා ඊටාම ප්‍රසන්නයි ප්‍රේමනාපයි එහෙම දරුවෙක් දැක්ක ගමන් ආ පුතා කොහොමද අඳුව කොහොමද බබා කොහොමද කියලා අත ගාලා ඔළුව අත ගාලා තමන් කකා ඉන්නවා නම් කෑම ටිකක් දීලා තමන් මොනවා හරි බොනවා නම් බීම ටිකක් දීලා එතකොට මෙහෙම අර හුරතල් කරන්න කැමති වෙනවා දැන් මේ අර දරුවාගේ යහපත සුවය අපේක්ෂා කිරීම වගේ පේනෙන්න පුළුවන් හැබැයි වැරහෙලි ඇඳගත්තු සමහර වෙලාවට තරම් ප්‍රියමනාප නැති අප්‍රසන්න කබ කඳුළු පෙරාගත්තු ඒ විදිහේ දරුවෙක් ආවොත් අර විදිහට ඔළුව අත ගන්න බබා කොහොමද කියන්න කන්න දෙන්න බොන්න දෙන්න හොරතල් කරන්න යයිද මහානායක හඳුට පැහැදිලි කරනවා ඇත්තටම කරුණා මෛත්‍රිය ඇති වෙනවා නම් ඇති විය යුත්තේ අර අර වඩාත් අසරණ දරුවා කෙරේ වඩාත් දුක්ඛිතව ඉන්න දරුවා කෙරේ නමුත් බොහෝ දෙනාට අර ප්‍රියශීලී දරුවා කෙරෙහි තමයි අර වගේ හැඟීම් ඇති වෙන්නේ. එතකොට එහෙමනම් ඒ ඇති වෙන්නේ මෙත්තාවද? අන්න ඒ විදිහට නැවත නැවත විමසා බලන්න ඕනේ. එතකොට පුරුෂයාට ස්ත්‍රිය පිළිබඳව වගේම ස්ත්‍රියට පුරුෂයා පිළිබඳව. ඒ ඇති වෙන හැඟීම. දැන් මේ හාමුදුරුවන්ගේ බණ අහන්න තමයි මම කැමති. මේ හාමුදුරුවන්ට තමයි මම වඩාම ගරු කරන්නේ. ඒතර උන්වහන්සේට දානෙ දෙන්න තමයි මම කැමති. එතකොට මේ හැබෑ සද්ධාවද එහෙම නැත්නම් රාගයේ යම්කිසි මූලික ස්වરૂපයක්. ඒවා යලි යලි පරීක්ෂා කළේ නැතිනම් ඇත්තටම අපේ මනසේ මතුවෙන මනෝභාවය මොකක්ද කියලා අපිට තෝරා ගන්න බැරුව ලොකු පටලැවිල්ලකට එන්නට ඒ නිසා වංචක ධර්ම හසු නොවි තමන්ගේ මනසේ සැබෑම ගුණය අවදි කරගන්නට අපිට දීර්ඝ කාලයක් වෙහෙසෙන්නට වෙනවා මොකක්ද ඒ නිවැරදි ගුණය. ඉතින් මේ නිවැරදි ගුණය හඳුනා ගන්නට අපි මුලින් ඒ සම්බන්ධව කරන දේශනා ඒ සම්බන්ධව ලියවුණු පොතපත හරියට විග්‍රහ කරපුවා අපි හඳුනගෙන අධ්‍යයනය කරන්න. ඒ බඳු දේශනා අහන්න ඕනේ, ඒ බඳු පොතපත කියවන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? දැන් අද කාලේ හරියට ඒවා විකෘති කරපු තැන් තියෙනවා. උදාහරණයක් හැටියට දැන් අනිත්‍ය කියලා කිව්වන් පස්සේ දැන් වර්තමානයේ හදාගෙන තියෙන අනිත්‍යද මේක අනිච්ච අනිච්ච කියන්නේ න ඉච්ච නයිච්ච කියලා කියන්නේ කැමති විදිහට නොවන ඔන්නෝම කතන්දරයක් හදනවා. එතකොට අනිත්‍ය කියන්නේ සංස්කෘත හෝ සංස්කෘත මිශ්‍ර සිංහල. අනිච්ච කියන්නේ පාලි. දෙකෙන්ම කියවෙන්නේ එකම අදහස. මොකද්ද අදහස? න ඉච්ච කියන එක නෙමේ. එහි එහි මූලික අර්ථය තමයි හටගත් සැනින් අහෝසි වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරන්නේ රූපං නිච්ඡං වා අනිච්ඡං. එතකොට නিত্যද අනිත්‍යද? එතකොට අනිත්‍ය කියන වචනේට එහෙම නැත්නම් පාළි අනිච්ච කියන වචනේට ප්‍රතිවිරුද්ධ වචන හැටියට දක්වන්නේ නිච්ච. දැන් AI කියන හැටියට නම් ඒක න ඉච්ඡ කියන එක නම් අනිච්ච වෙන්නේ. එහෙනම් බුදුහාමුදුරු අහන්න ඕන කොහොමද? ඉච්ඡං වා අනිච්ඡං වා. අනිච්ච කියන වචනයට ප්‍රතිවිරුද්ධ වචන ඒගොල්ලෝ කියන හැටියට එහෙනම් විය යුත්තේ ඉච්ඡ කියන එකයි. නිච්ච කියන එක නෙමෙයි. ඇයි? කැමති විදිහට නොවන කියන එක නම් අනිච්ච කියන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ විමසන්න ඕන ඉච්ඡං වා අනිච්ඡං වා. නමුත් එහෙම විමසපු තැනක් කොතනකවත් මොනම සූත්‍රයකවත් නැහැ. ඒ ඒ හැම සූත්‍රයකම තියෙන නිච්ඡං වා අනිච්ඡං වා. එහෙනම් අනිච්ච කියන පදයට ප්‍රතිවිරුද්ධ පදේ මොකද්ද? නිච්ච. එහෙනම් නිච්ච නොවන නිසායි අනිච්ච කියලා කියන්නේ. ඉච්ඡ නොවන නිසා නෙමෙයි. ඉතින් මෙන්න මේ වගේ භාෂාව දන්නේ නැති අය තාම සූක්ෂම විදිහට මුලා කරනවා ඒ මුලා කරන්නේ හිතාමතා සමහරු මුලා කරනවා. සමහරු ඇත්තටම Taman දන්නේ ඒ පද බෙදීම. Taman දන්නේ භාෂා නිරුක්තිය. ඒ නිසා Tamanට හිතට එන කතන්දරේ කියනවා. ඉතින් ඒක මිනිස්සුන්ටත් දැනෙන්න ගන්නවා. ආ ඇත්තනේ නම් කැමති හැටියට සිද්ධ වෙන්නේ නැහැ ඒකෙන්ද මේ ප්‍රශ්න ඔක්කොම ඉතින් කැමති හැටියට සිදු නොවන බව සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණයක් තමයි. ඒ ලක්ෂණය මොකක් නිසාද ඇති වෙන්නේ? අනාත්ම ලක්ෂණය නිසා. අනාත්ම කියන්නේ ආත්ම වශයෙන් ගත යුත්තක් නැහැ. ආත්ම කියන්නේ සත්වේ පුද්ගලයෙක් මම කියලා කෙනෙක් නැහැ. ඉතින් මම කියලා කෙනෙක් නැත්තම් මගේ කැමැත්තට අනුව සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් කැමති විදිහට සිදු නොවනවා කියන එක අනාත්ම ලක්ෂණෙහි එක්තරා ස්වરૂපයක්. ඒක අනිත්‍ය භවයේ කතන්දරයක් නෙමෙයි. එතකොට දැන් මෙන්න මේ විදිහට ගොඩාක් දේශනාවල ඒ වගේම ලේඛනවල භාෂාව නොදන්න, නිරුක්තිය නොදන්න, ධර්මය නොදන්න අය අර සාමාන්‍ය සමාජයේ මිනිස්සුගේ හැඟීම් වලට ගෝචර වෙන විදිහට මේවා අර්ථකථනය කරනවා. ඉතින් ඒ අර්ථකථන ඔස්සේ ගියොත් අපිට ධර්මය හඳුනා ගන්න නෙමෙයි මහා පටලැවිල්ලක් ඇති කරගන්නටයි සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි අපි ඒ ධම් කරුණු දැන ඉගෙන ගන්නකොට ඒවා පිළිබඳව නිවැරදිව කෙරුණු දේශනා සහ නිවැරදිව ලියවුණු පොතපත විශේෂයෙන් රේරුකාණේ මහානායක හඳුරගේ ධර්ම ග්‍රන්ථ ලංකාවේ පමණක් නෙමේ ලෝකයේ පුරා වැඩ සිටින තේරවාද බෞද්ධ භික්ෂුන් වහන්සේලා ගිහි පැවිදි සියලු දෙනා අවිවාදයෙන් පිළිගන්නවා ඒවා ත්‍රිපිටකයට අට කතා වලට අනුකූලව නිවැරදි ධර්ම විග්‍රහයන් කියනවා. ඒවැදී උන්වහන්සේට ඕන උනේ නැහැ තමන්ගේ මතයක් කියන්න. උන්වහන්සේ ඒ වගේ පැහැදිලි නැති හැමතැනකම දේශනා කරලා තියෙන මෙය විමසත්වා. මෙතන මෙන්න මේ වගේ ගැටලුවක් තියෙනවා මෙහෙම ගැටලුවක් පේනවා මේක නුවණැත්තෝ විමසත්වා. එතකොට ඒ නිදහස දීලා තියෙන්නේ ඇයිද මේ ශ්‍රාවකයා එහෙම නැත්නම් පාඨකයා තමන්ගේ ප්‍රඥාව අවදි කරගන්න ඕන අනුන් හිර කරන මතේ හිර වෙලා හරියන්නේ නැහැ. එහෙම ප්‍රඥාව උපදින්නේ නැහැ. නමුත් දැන් මේ අද ওই ධර්මයේ විනය විකෘති කරන බොහෝ දෙනාට ඕනකම තියෙන තමන්ගේ මතය ගන්නවා. තමන්ගේ මතය අන්නයි හිර කරන්. පියයට විවෘතව නිදහස්ව හිතන්න අවස්ථාව දෙන්න නෙමෙයි. ඒතකොට තමන් කියන එක තේරෙන්නේ නැත්නම් ඒ අඥානේ තමන් කියන එක තේරෙන්නේ නැත්නම් එයා ධර්මයේ වැටහෙන කෙනෙක් නෙවෙයි. එයා මිත්‍යා දෘෂ්ටිකයෙක්. එයා නිකන් අර ගතානුගතික බෞද්ධයෙක්. එහෙම නැත්නම් එයා සසරේ ඇවිත් නැහැ. මේ අනනුසුතේසු ධම්මේ නොයසු ධර්මයේ අහන්න අර මෙතෙක් අහලා තියෙන ඔක්කොම බැහැර කරන. අන්න ඒ වගේ කතන්දර ටිකක් කියලා අර මනුස්සයා සම්පූර්ණයෙන්ම අවුල් කරනවා. ඉතින් ඒ නිසා මේ මෙත්තාවට මේ කදාලා නැති වුණාට මේ කොටස මෙතනදි පැහැදිලි කළේ මේ අපි යම් ගුණයක් හරියට තේරුම් ගත්තේ නැතිනම් ඒකේ ගති ලක්ෂණ හඳුනාගත්තේ නැතිනම් අපිට ඒක දියුණු කරන්න බෑ. යම් ගුණයක් දියුණු කරන්න ඕන නම් ඒ ගති ලක්ෂණ අපි හරියට තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඉතින් ඒ නිසා මෙත්තාව පාරමිතාවක් හැටියට වඩන්න නම් මෙත්තාව කියන්නේ කුමක්ද කියලා තේරුම් අරගනිමින් ඕන ටිකෙන් ටික වැඩි දියුණු කරන්න. ඉතින් ඒ සඳහා ඊටාම හොඳ උදාහරණයක් බුදුරජාණන් වහන්සේ අපට දෙන්නේ මාතා යතා නියං පුත්තං ආයුසා එක පුත්තමනු රක්කේ. එකම දරුවෙක් ඉන්න අම්මා ඒ දරුවා ජීවිත පරිත්‍යාගයෙන් රකින්න. ඒතකොට මේ කැපකිරීම කරන්නට ඉදිරිපත් වෙන්නේ අර පරමත්ත පාරමී ගුණය. ඒ මෑණියන් තුල මතුවෙන තමන්ගේ දරුවා කෙනෙක්. එතකොට තමන්ගේ දරුවා කෙරෙහි ඇතිවෙන හැඟීම සැබෑමත්තාවක්ද නැතිද කියන බව තමන් යලි යලි විමසා බලන්නට ඕන මොකද බුදුරජාණන් වහන්සේ පොදු ප්‍රකාශනයක් කරන්නේ පෞද්ගලිකව තමන්ගේ මනසේ ඒ කියන මෙත්තාව වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඒ නිසා නැවත නැවත විමසා බලන්නට ඕන කොහොමද විමසා බලන්නේ එතන තිබුණේ මෙත්සිතනම් ඉන් අනතුරුව පශ්චාත්තාවපයක් චිත්ත පීඩාවක් මානසික කම්පනයක් කඩාවැටීමක් ඇති වෙන්නේ කෙසේද? ඉතින් බුදුරජාණන් වහන්සේ තුල මහා මෛත්‍රියක් තියෙනකොට එහෙමනම් උන්වහන්සේගේ මෙත්සිතෙන් අනිත් අයට කරන්න යන යහපත දැන් අපි මීට ඉහතදිත් පැහැදිලි කළා විදුඩව කුමාරයා තුන් පාරක්ම ශාක්‍ය ජනපදය විනාශ කරන්න යද්දී බුදුරජාණන් වහන්සේ ගිහින් ඒක වැළැක්කුවා. හැබැයි හතරවෙනි වතාව යනකොට බුදුහාමුදුරුවෝ නිහඬ වුණා. ඉතින් එතකොට උන්වහන්සේට මහා චිත්ත පීඩාවක් කඩාවැටීමක් දුකක් ਸੰతాපයක් ඇති වුණේ නැහැ. කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රඥාවෙන් අවස්ථාවෝචිතව ඊයේගේ දිවි රකින්නට කටයුතු කළා. ඒක රකින්න බැරි තැනද නිහඬ වුණා. එතකොට ඒ හැබැයි කරුණාවෙන් නම් ඒක කළේ හැබැයි මෙත්තාවෙන් නම් ඒක කළේ ආයේ පශ්චාත්තාවපයක් හිටින්න විදිහක් නැහැ. ආයෙ නැවත කඩාවැටීමක් හිටින්න විදිහක් නැහැ. එහෙනම් අම්මා හැබැයි මෙත්සිතින් නම් දරුවට ආශිර්වාද කරන්නේ දරුවගේ යහපත බලාපොරොත්තු වෙන්නේ. ඒ ඒ යහපත ඉටු නොවුණයි කියලා මවගේ මනස කඩාවැටෙන්න හේතුවක් නැහැ. පසුතැවෙන්නට හේතුවක් නැහැ. එහෙම කඩාවැටෙනවා නම් පසුතැවෙනවා නම් එතන තිබිලා තියෙන්නේ මෙත්සිතද කියන බව අපි නැවත නැවත විමසා බලන්න. අන්න ඒ විදිහට අපේ මනසේ ගොඩනැගෙන යම් යම් මනෝභාවයන් අවස්ථාවෝචිතව ඒ වගේම හේතුව ඵලය නැවත නැවත ගලපමින් මේක මේ මොහොතේ විතරක් ඇති වුනේ කොහොමද? අර උදාහරණ හැටියට අපි සිහිපත් කළේ මහානායක හඳුරු දක්වපු කාරණා. ඒ කියන්නේ අර ලස්සන කාන්තාවට විතරක් Tamange අසුන දෙන්න හිතුනේ. එහෙනම් ඒක හැබැයි මෙත්තාවමද? එතකොට අර අවලස්සන දරුවා ගැන හොරතල් කරන්න අදහසක් ඇති වුනේ නැත්තේ ඒ විදිහෙන් සිතා බලන්න. දැන් අපි දකිනවනේ පටාචාරාව. පටාචාරාව කියන්නේ සිටුකාන්තාව. එතකොට ගෙදර වැඩ කරන මිනිස්සයත් එක්ක තමයි අන්තිමට විවාහ ගිවිසගත්තේ. මව්පියන්ගේ විරෝධය මත. එයි මේ. එතකොට බොහෝ කොට අර ගෙදර මහන්සි වෙලා වැඩ කරන මිනිස්සයා. එතකොට මුලින්ම ඇති වෙන්න ඇත්තේ සමහර විට හැබෑම කරුණා මෛත්‍රියක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කරුණා මෛත්‍රියේ වේශයෙන් මතුවෙන රාගය වෙන්නත් පුළුවන්. වෙහෙසිලා වැඩ කරන, මහන්සියලා වැඩ කරන, දහඩිය වගුරුවන, කැප වෙන ඒ වගේ තරුණයෙක් පිළිබඳව තරුණියකට සරාගී හැඟීමක් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. හැබැයි ඒක රාගයේ හැටියට එන්න ඉඩක් නැහැ මේ සිටුදියණිය අර වැඩකාරය. එනිසා මුලදී ඒක එන්න පුළුවන් කරුණාවේ වේශයෙන්. අනේ මේ තරුණයා මෙච්චර මහන්සි වෙනවා මේ පොඩි පොඩි මුදලකට ඒ මනුස්සයාට තේ ටිකක් හම්බ වුණාද කන්න ටික හරියට වෙලාවට හම්බ වුණාද පඩිය හරියට වෙලාවට හම්බ ඒ ගැන හොයලා බලන්න ඕන. ඒතර අපි හොයලා බැලුවේ නැත්නම් කවුද වෙන හොයලා බලන්න. ඒ මනුස්සයා අපේ වැඩ ටිකනේ කරන්නේ මෙච්චර මහන්සි වෙලා. එතකොට ඔය විදිහෙන් ඇති වෙන්නේ මුලදී කරුණාව වගේ පේන්න පුළුවන්. මුලදී මෙත්සිත වගේ පේන්නට පුළුවන්. නමුත් ඒක අවසාන වෙන්නේ වෙන කෙනෙක් විවාහ වෙන්නට කැමති වෙන්නේ මේ තරුණයාම විවාහ වෙන්න ඕනේ. ඒතර මව්පිය කොතෙක් විරුද්ධ වුණා පිටු තනතුරු ඕනෙත් නැහැ, සිටු පවුල ඕනෙත් නැහැ, අම්මා තාත්තා ඕනෙත් නැහැ. මට මේ විවාහය කරගන්න ඕන කියන තැනකට අන්තිමට ඒක වර්ධනය වුණා. අන්න ඒ වගේ නොදැනුවත්වම රාගය, ඇලීම, බලාපොරොත්තුව, තෘෂ්ණාව, ලෝභය, මෙබඳු කරුණු ඊතා සියුම් විදිහට මෛත්‍රිය වගේ අපේ සිත රවටන්නට පුළුවන් වංචා කරන්නට පුළුවන් ඒ නිසා අපි එතනදී විමසා බලන්නට ඊළඟට මිනිස්යෙන් සම්බන්ධ විතරක් නෙවෙයි ගොඩාක් වෙලාට සුරත්තල් සතුන් සම්බන්ධ දැන් කුරුල්ලන්ට කන්න දෙනවා එතකොට දිනපතාම කුරුල්ලන්ට කන්න දෙනවා ඒක හොඳ දෙයක් හැබැයි මේ කන්න දෙන්නේ මෙත් සිතින්ද මේ කන්න දෙන්නේ කරුණාවෙන්ද මේ කන්න දෙන්නේ හැබැයි දාන චේතනාවෙන්ද එහෙම නැත්නම් ඒ සත්තු ඇවිල්ලා අර තමන් බත්තික දාන තන වහලා කෑ ගහලා පියාඹලා කාලා යන එක ගැන තමන් යම්කිසි ආස්වාදයක් ලබනවා. එතන මොකක්ද එතන තියෙන මානසික තත්ත්වය? ඇත්තට මේ සතුන් සුවපත් කිරීමේ අදහසද? එහෙම නැත්නම් තමන්ගේ ගෙවත්තට මේ සතුන් ඇවිදින් ඇති මේ මනරම් දර්ශනය ආස්වාදය කිරීමේ අදහසද? මොකක්ද තියෙන්නේ? එතන සමහරට මුලින් පටන් ගන්න පුළුවන් කරුණා මෛත්‍රිය. ඊට පස්සේ ඒක වෙන තත්වයකට පරිවර්තනය එහෙම නැත්නම් මුලින්ම ආරම්භ වෙන්නත් පුළුවන් සූක්ෂම ලෝභ චේතනා. ඒක පසුව තමන් කරුණා මෛත්‍රිය හැටියට හඳුනාගෙන වැරදි විදිහට ඒක පවත්වනවා වෙන්නට පුළුවන්. මෙන්න මේ විදිහට නැවත නැවත ඊළඟට තමන්ගේ ගෙදර හදන සුනකයා, ගෙදර හදන පූසා ආදී මේ සතුන් පිළිබඳව අපිට තියෙන ඇත්තටම මෙත්සිතක්ද, කරුණාවක්ද, එහෙම නැත්නම් ඇලීමක්ද බැඳීමක්ද සමහර ස්වාමීන් වහන්සේලා පවා ගියන් පමණක් නෙමෙයි ස්වාමීන් වහන්සේලා පවා තමන් හදන සුරතල් බල්ලා පූසා පිළිබඳව අසීමිත ඇලීමකින් බැඳීමකින් කටයුතු කරන අවස්ථා අපි දකිමු එතකොට ඒ සතා නැති වුණාන් පස්සේ ඒ වෙනුවෙන් හඬා හැලපෙනවා. දැන් කොහෙද? පෞගිය මේ අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා රටේ ප්‍රසිද්ධ මුළු රටම දන්න ප්‍රසිද්ධම හමුදා නායකයෙක් මිය ගියා. එදා මේක ස්වාමීන් වහන්සේ නමකගේ සුරතල් බල්ලා මැරිලා. දැන් මුළු රටම කතා වෙන්නේ අර හමුදා නායකයාගේ අභාවය පිළිබඳ. අර හමුදුරන්ට තියෙන අමාරුව ඒ හමුදා නායකයාගේ අභාවය නෙවෙයි තමගේ බල්ලා මැරිච්ච එකේ අමාරුවට උන්වහන්සේ අඬනවා වැළපෙනවා. ඒක ගැන තමයි කතාව. ඒක උන්වහන්සේ කියලාමත් තියෙනවා. මේ මට මේ එතුමා මිය ගිය එක ගැන නෙමෙයි මට මේ හිතට අමාරු මගේ බල්ලා නැති වෙච්ච එක. ඉතින් ඇයි ඒ තරම් ලාමක මට්ටමට වැටෙන්නේ? අර මුලින් තමන් හිතන්නේ කරුණාව, මෛත්‍රිය, සත්ව කරුණාව වරදක්ද? සතෙකුට කන්න ටිකක් දෙන එක හොඳ නැද්ද? එතකොට ඌට සුවෙන් පහසුවෙන් ඉන්න සලස්සන එක වැරද්දක්ද? මොකද්ද ඒකේ වැරද්ද? ඇයි හාමුදුරුවෝ නම් උකට හොඳ නැද්ද? තමන්ගේ දානේ ටිකෙන් ඉතුරු වෙන කෑම ටික බල්ලට දෙන එක ඉතින් ඒක කොහොමත් ඉවත දාන එකනේ. ඉතින් මේ විදිහට තමයි මනස ගොඩනැගෙන්නේ. හැබැයි කාලයාගේ ඇවෑමෙන් Taman ගිහින් නවතින්නේ කොතනද? ඇයි එහෙම වෙන්නේ? ප්‍රත්‍යවේක්ෂණයක් නැති නිසා. ඉතින් ඒ නිසා මෙත්සිත ලෝකස්ස හිත සුකූප සංහාරෝ. ලෝකයාට හිත සුව. ඒ කියන්නේ යහපත සහ කායික මානසික සුවය අපේක්ෂා කරන ගතිය. මෙතන හිත කියලා කියන්නේ ඔවුන්ගේ අර්ථය. දරුවාගේ යහපත දැක කායික මානසික සුවය ගැන සැලකිලිමත් වෙන්නත් ඕනේ. ඒ වගේම එතනත්ගේ යහපත ගැන. යහපතක්ද වෙන්නේ මෙහෙම කටයුතු කළාම. දැන් මේ මේ මෛත්‍රී සිත අර විදිහට තෘෂ්ණාවට හෝ ලාමක භවකට පරිවර්තනය වුණොත් සමහරට අපි සුවය සලස්සනවා යහපත සිද්ධ වෙන්නේ නැහැ. දැන් අද දරුවෝ හදන මව්පියෝ හුඟා දෙනා අතින් මේ වරද සිද්ධ දරුවා පිළිබඳව දරුවාගේ කායික මානසික සුවතාවය පිළිබඳව සීමා අතික්‍රාන්තව හිතනවා කල්පනා කරනවා ඒ නිසා දැන් දරුවා අපි හිතමු පාසල් ගිහිල්ලාවිල්ලා ඒ පාසලේ දීපු gedara වැඩ ටික කරගන්න දරුව හිර වෙලා ඉන්නවනම් ඉතින් එතකොට කරුණා මෛත්‍රියෙන් වගේ තමයි ගිහිල්ලා අරවට උදව් කරන්නේ අවසානයේ මොකද්ද වෙන්නේ? ඒ දරුවා තමන්ගේ පාඩම් ටික තමන් විසින් කරගන්න බැරි පරපෝෂිතෙක් බවට පත් ඊළඟට ආදරය කරුණාව කියලා හිතාගෙන තමන් කරන්නේ මොකද්ද? අනේ ඉතින් එකම දරුවා අපේ දරුවා අපි බලන්නේ නැත්තම් කවුද බලන්නේ මේ දරුවන්ට මේ කරන ඔක්කොම කියලා අර ඉල්ලන ඉල්ලන දේ දීලා කියන කියන දේට අවනත වෙලා මොකුත් ඇඟ වෙහසන්න දෙන්නේ නැහැ පීඩා මොකුත් ඇති වෙන්නට දෙන්නේ නැහැ. එතකොට අෂ්ටලෝක ධර්මයේ ලාභ, යස, ප්‍රශංසා, සැප විතරයි ඒ දරුවට අත්විඳින්න දෙන්නේ. අලාභ, අයස, නිന്ദා, දුක ඒ ඔක්කොම මව්පියෝ කරගහන. ඒතර බැලු බැලමට පේන්නේ මේක ලොකු කරුණාවක් වගේ, ලොකු මෛත්‍රියක් වගේ. නමුත් අවසානයේ අර දරුවගේ සම්පූර්ණ අනාගත අභිවෘද්ධිය යහපත සම්පූර්ණයෙන් විනාශ වෙනවා මේ මව්පියන්ගේ ක්‍රියාව නිසා. එතකොට සුඛ සලසලා හැබැයි හිත නැහැ. යහපත නැහැ. යහපත් අර්ථයක් වෙලා නැහැ. විනාශයක් විතරයි වෙලා තියෙන්නේ. ඒ දරුවා මේ මිහි පිට දෙපය තියලා ජීවත් වෙන්න පුළුවන් සත්වයක් වෙලා නැහැ. අෂ්ටලෝක ධර්මයෙන් අඩක් විතරයි. හතරයි භුක්ති විඳින්න පුරුදු වෙලා තියෙන්නේ. ඊතුරු හතරට ඔරොත්තු දෙන්නේ නැහැ. එතකොට මේ මිනිස්සයා කලකදී සියදු විනාශා ගන්න මත් පැනට මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න. ඊබඳු තත්ත්වයන් අද එන්න එන්න වැඩි වෙන්නේ ඇයි? මව්පියෝ ආදරය කරුණාව මෛත්‍රිය කියලා හිතාගෙන ඒ අය තෘෂ්ණාව ලෝභකම අර බොළඳ බව ඒවා පවත්තා. ඉතින් ඒ නිසා මේ අපි දැන් ගොඩාක් උදාහරණ ගත්තේ. බාහිර අය, තමන්ගේ නිවසේ අය, බිරිඳ, සැමියා, අන්‍ය ස්ත්‍රීන්, අන්‍ය පුරුෂයන්, සුරතල් සතුන් ඊළඟට භික්ෂුන් වහන්සේලා මේ හැම පැත්තක්ම අරගෙන අපි මේ කතා කළේ මේ ඕනෑම තරාතිරමකදී මේ මෙත්සිත කියලා අපිට දැරදි වැටහීම් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා එතනින් අපේ සිත මුදවාගෙන සැබෑ මෙත්තාව කුමක්ද කියලා හඳුනාගෙන කටයුතු කරන්න උත්සාහ කරනවා. එතකොට මෙතනදී ළඟට තියෙන සම්පූර්ණයෙන්ම අනුන්ගේ යහපත කැමති වෙනවා. එතකොට එහෙනම් ඇයිද අපි මෙත් වඩද්දී මම සුවපත් වෙම්මා මම නිදුක් වෙම්මා මම නිරෝගී වෙම්මා කියලා හිතන්නේ? දැන් අර द्वේෂය පතුරවනකොට අපි හිතනවාද මම වෛර ඇත්තෙක් වෙම්වා මම द्वේෂ ඇත්තෙක් වෙම්වා ඊට පස්සේ අනිත් අයටත් द्वේෂය පතුරවන්න ලැබේවා අර මනුස්සයාටත් විනාශයක් වේවා මුලින්ම මගේ මනසේ විනාශය පහළ වේවා ඊට පස්සේ අර මිනිහත් ඒකෙන් වෙනසේවා එහෙම හිතන්නේ අනිත් මනුස්සයා වෙනසේවා කියලා හිතනකොටම තමන්ගේ මනසේ තමයි ඒක මතුවලා මුලින්ම තමන් තමයි වෙනසෙන්නේ ඒ නිසා අපේ රේරුකාණ මහානායක හඳු පැහැදිලි කරනවා ද්වේෂ කිරීම හරියට ගිනි අඟුරු Tamange දෑතින් අරගෙන අනුන්ට දමා ගසන්නාක් වැනිය. එතකොට මුලින්ම පිච්චෙන එකද? අනිත් කෙනාගේ හැපුණොත් අනිත් කෙනත් පිච්චෙන්න පුළුවන්. හැබැයි මේක දෝතින් ගන්නකොට මුලින් පිලිස්සෙන්නේ Tamanoi. අසුචි පිටක් Tamange දෝතින් අරගෙන අනුන්ට දමා ගසන්නා වගේ. ඇඟේ වැදුණොත් අනිත් මනුස්සයත් අපවිත්‍ර වෙන්න පුළුවන්. හැබැයි දෝතින් ගන්නකොට මුලින්ම අපවිත්‍ර වෙන්නේ Taman. දැලිපිහියා මොහොතක් ලැබ කෑමක් වැනිය. ඒ තරම්ම අනතුරුදායකයි. එතකොට ඒ වගේ මම වෛර ඇත්තෙක් වෙම්මා ඊට පස්සේ ඒ වෛරෙන් අනිත් අයත් වෙනසේවා කියලා හිතන්න දෙයක් නෑ අනිත් අය වෙනසේවා කියලා අවංකව ඒ හැඟීම ඇති වෙනකොට ඒක තමන් තුළ තමයි ගින්නක් හැටියට මතුවලා තමන් වනසගෙනයි එන්නේ තමන් දවාගෙන තමන් පුලුස්සගෙන තමන් අපවිත්‍ර කරගෙන තමන් කිලිටි කරගෙනයි ඇතුලෙන් එන්නේ ඒකයි ලෝකෙට පැතිරෙන්නේ ඒ නිසා ද්වේෂ ද්වේෂ කරනකොට ආයේ මුලින්ම මේ මගේ මනසේ ද්වේෂය උපදීවා මම ද්වේෂ ඇත්තෙක් වෙම්මා ඒකෙන් මම දැවෙම්වා ඊට පස්සේ අනිත් අයත් දැවේවා එහෙම කතන්දරයක් අවශ්‍ය නැහැ එහෙනම් අපි හරියට අවංකව මෙත් වඩන ඕන. අනුන් සුවපත් වේවා කියලා හිතනද ඒ හැබැයි හැඟීම හැබැයි චේතනාව අපි තුල මතුවෙනවා නම් ඒක මතුවෙන තමන්ගේ චිත්තසංතාන. ඒක මතුවෙනකොට ඒකේ සිසිලස ඒකේ සුවය තමන්ට දැනෙනවා. ඒකෙන් තමන්ගේ ලෝභ, ద్వේෂ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන මේ සියල්ලක්ම දුරු වෙනවා. දුරු වුණොත් තමයි අර මෙත්සිත අවදි වෙන්නේ. ඒක සිසිල් ගුණයක් හා සමානයි. ගතසිත සුවපත් කරනවා. ඒ ගතසිත සුවපත් කරගෙන මතුවෙන ඒ මෛත්‍රී ගුණය අවදි කරන්න පුළුවන් වෙන්නේ අර ද්වේෂය, කෝපය, ඊර්ෂ්‍යාව, වෛරය මේවා දුරු වුණොත් විතරයි. ඒවා දුරු වෙන මනසක විතරයි මේක අවදි වෙන්නේ. ඒ මනසයි සුවපත් වෙන්නේ. ඒ නිසා අනිත් කෙනා තුලත් අන්නේ යහපත ඇති වෙන්නේ. එතකොට මේ යහපත ඇති කරන්න අපි අවංකව සිතන්නට නම් Tamanට මේ අත්දැකීම තියෙන්න ඕන. එතකොට Tamanට මේ අත්දැකීම නැතිනම් ඒක අවදි කරන්න බෑ. එහෙනම් මම සුවපත් වෙම්මා නිදුක් වෙම්මා කියලා නෙමෙයි මම ඉස්සල්ලා එහි පිහිටන්නට ඕනේ මනෝභාවය තමන්ගේ මනසේ ගොඩනගන්නට ඕනේ. ගොඩ නගාගෙනයි ලෝකයේ වෙත පතුරවන්නේ. එතකොට මේක ගොඩනගන්න නිකම් බෑ. ඒකට අරමුණු වෙන්නේ කවුද? අපරිමාණාන සත්තාන අප්‍රමාණ සත්වය. අනිත් අයයි ඒකට ඉලක්ක වෙන්නේ. මෙත්සිත කියන එක මේවා අප්‍රමාණ ධර්ම හැටියට හඳුන්වන්නේ බාහිර ලෝකයේ තුල සීමා මායිම් නැතු ඕනෑම පුද්ගලයෙක් කෙරෙහි ඕනෑම ධර්මයක් කෙරෙහි පතුරවන්නට පුළුවන් පොදු ගුණාංග. එතකොට මේ ගුණාංගය හැම විටම පරිබාහිර අරමුණු කරගෙන ද්වේෂය පහළ වෙන්නේ බාහිර අරමුණු මුල් කොටගෙන. තමන්ගේ පංචස්කන්ධය සම්බන්ධ කරුණු මුල් කොටගෙනත් පහළ වෙන්නට පුළුවන්. ගැටීම. මොකද තමන් කැමති විදිහට සිද්ධ නොවනවනම්. ඇලීමක් බාහිර කරුණු සම්බන්ධව වගේම තමන්ගේ පංචස්කන්ධය සම්බන්ධ කාරණා සම්බන්ධවත් ඇලීම ඇති වෙන්න පුළුවන්. ලෝකේ අනිත් අය ගැන වගේම තමන්ගේ කය ගැනත් තමන්ට රාගය ඇති වෙනවා. අනිත් අයගේ දැනුගත්කම් ගැන වගේම තමන්ගේ දැනුගත්කම් ගැනත් තමන්ට මාන්නේ, ලෝභය ඇති වෙනවා. අනිත් අයගේ වරද පිළිබඳව වගේම තමන්ට වැරදිච්ච තැන් පිළිබඳව තමන්ට ද්වේෂය මතුවෙනවා. ඒ නිසා අජ්ජත් බහිද්ද කියන මේ දෙපැත්ත සම්බන්ධවම දුර්ගුණ මතුවෙනවා. යහගුණත් ඒ විදිහට මතු කරන්න පුළුවන්. මේ කරුණා, මෙත්තා, මුදිතා මේ බඳු ගුණාංගවල ප්‍රධාන ඉලක්කය වෙන්නේ බාහිර ලෝකය. එතකොට මේ බාහිර ලෝකයේ සම්බන්ධව මේ ගුණය මතු කරනකොට අපට හිතවත් පුද්ගලයෙක් සුවෙන් ඉන්න ඕන කියලා හිතන්න පහසුයි. හැබැයි ඒක පහසු වුණාට පරිස්සම් වෙන්න ඕන. එතන ඇති වෙන්නේ ලෝභයද, රාගයද, බලාපොරොත්තුවද, අපේක්ෂාවද කියන එක ලෙහාගෙන නිවැරදි මානසික තත්ත්වයට ඊළඟට අපිට මධ්‍යස්ත පුද්ගලයන් පිළිබඳ මෙත් වඩන්න පහසුයි. ඒ මධ්‍යස්ත පුද්ගලයා සමග අපට ගැටුමක් නැහැ. අමාරුම තැන තමයි අපි සමග ගැටෙන පුද්ගලයා සුවපත් වෙන්න කියන හැඟීම ඇති කරන්නේ. ඇයි සැබවින්ම අපේ මනසේ අවංකව මෛත්‍රී නැමැති ගුණය මතුවෙනවා නම් අහිතවත් පුද්ගලයා ගැන වුණත් මෛත්‍රිය පතුරවන්න කිසිදු බාධාවක් නැහැ. ඇයි අපි උදාහරණයක් කිව්වනේ. කාර්යාලයේ වෙච්ච සිද්ධියක් එකයි ගැටෙන්නේ. ගෙදර එනකොට Tamanට මේ හැමදාම ආදරයෙන් සලකන බිරිඳ, දරුවා, සුරතලා ඉදිරියට එන්නේ. හැබැයි ඒ එන්නේ කවුද කතාවක් නැහැ. Tamanගේ මනසේ අවංකවම ද්වේෂය මතුවලා තියෙනවා නම් Taman දැවෙමින් නම් ඉන්නේ ඒක අනිත් අය හරහා පිට වෙනවා. කොච්චර හිතවත් අයද? අන්න ඒ වගේ අවංකව Tamanගේ මනසේ මෙත්තා මනෝභාවය අවදි වෙලා තියෙනවා නම් අහිතවද්ද හිතවද්ද කතාවක් නෑ. ඒ සියලු දෙනා කෙරෙහි පතුරවන්නට පුළුවන්. මොකද මෙත්සිත අවදි වුණාට පස්සේ අහිතවත් කතාවක් Tamanගේ මනසේ නෑ. Tamanගේ මනසේ අහිතවත් ප්‍රශ්නේ තියෙනවා නම් මෙත්සිත අවදි වෙන්නට විදිහක් නෑ. ඒ නිසා ඒ අවංකව මෙත් සිත හැබැයි අර සියලු සත්වය සුවපත් වෙත්වා නිදුක් වෙත්වා කියලා හිතනකොට නම් Taman කැමති අය සුවපත් වෙන්න අනිත් අය වෙනසෙන්න වගේ අදහසක් අපි තුල ඇති වෙන්න පුළුවන්. මොකද ඒක මෙත්තාව නෙමෙයි ඒක නිකන් චින්තාව. කල්පනාව. යම්කිසි වචන ටිකක් මත අපේ අදහස් ගොනු කරන්න දරන ප්‍රයත්නය. ඒක පහසු නෑ. අවංක මෙත් සිත අපි අවදි කරගන්නකොට අපිට කවුරු වෙතද ඒක පතුරවන්නේ කියන එක ගැටලුවක් වෙන්නේ මොකද මේ අවංක මෙත්සිත අවදි වෙනකොට ලෝකේ කිසිවෙක් පිළිබඳව ගැටුමක් අපේ මනසේ තියෙන්න ඉඩක් නැහැ. ඉතින් මේවා මෙහෙම කිව්වට ප්‍රායෝගිකව අපි පුහුණු කරනකොට මුලදි මුලදි අපිට බාධක එනවා මොකද මේ નિවැරදි මට්ටමට මෛත්‍රිය සැකසিলা නැති නිසා. ඉතින් ඒ අවස්ථා ටික අපි ටිකෙන් ටික ටිකෙන් ටික ජයගෙන එහාට යන්න ඕන. ඒ යනකොට අපිට වැටහෙන්න ගන්නවා මේක මොනතරම් පුළුල් ප්‍රභාෂර ධර්මයක්ද කියලා. ඉතින් නමුත් හුඟක් වෙලාවට අර වචන වශයෙන් අපි මෙත් වඩන්න ගියාම දැන් වංචක ධර්ම හැටියට මතුවෙන තව තැනක් තමයි අපි හිතමුකෝ දැන් තමන් වැඩ කරන ආයතනේ තමන්ට වඩා ඉහළින් ඉන්න කෙනාගෙන් තමන්ට නිතරම කරදරය. එතකොට දැන් මේක ස්වාමින් වහන්සේ නමක් එක්ක හරි තව ධර්මයේ පිළිබඳ උනන්දු වෙන කෙනෙක් එක්ක හරි කතා කළාම අපට උපදේශයක් ලැබෙන්න පුළුවන්. ආවකට ගැටෙන්න යන්න එපා. ගැටලා නිකම් විනාශ වෙන්න එපා. හොඳම දේ තමයි මෙත් වඩන්න. මෙත් වඩන එක ඇත්තටම හොඳම දෙයක් ඒ බඳු අවස්ථාවක. නමුත් මෙත් වඩන්න කිව්වන් පස්සේ ඊට පස්සේ කොහොමද මෙත් වඩන්නේ? අර පුද්ගලයා අරමුණු කරගෙන සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. දැන් මේ ඇත්තටම හිතන්නේ ඒ පුද්ගලයාගේ සුවය ගැනද ඒ සුවපත් වේවා කියලා සිතීම තුලින් ඒ පුද්ගලයාගේ මට සිද්ධ වෙන ප්‍රශ්නේ වළක්වා ගන්න. එහෙමනම් අපි වෑයම් කරන්නේ අනිත් මනුස්සයා සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරලා එහෙම ඇබෑක් හිර කරලා ඒ මිනිහගේ මට වෙන පීඩාව වළක්වා ගන්න නම් එතන තියෙන තන්නේ කර වංචක ධර්මයක්. එතන කිසිදු මෙත්තාවක් නැහැ. ඒ නිසා හැබැයි මෙත්තාව විය යුත්තේ ඔහුගේ මට වෙන ප්‍රශ්නේ වළක්ව ගන්න නෙමෙයි ඒ මනුස්සයා සුවපත් වෙන්න. ඒ ද්වේෂයෙන්, කෝපයෙන්, ගැටීමෙන්, දුර්ගුණ වලින් ඒ මනුස්සයා විනාශ වෙනවා ඒකෙන් ඔහු රැකෙන්න. අන්න හිතසුව ප්‍රාර්ථනා කරනවා කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට අවංක හැඟීම් ඇති වුනහම තමයි අපිට පුළුවන්කම තියෙන්නේ අවංකව ක්‍රියා. ඉතින් එහෙමනම් අපි ලබන සතියේ කතා කරමු තව මේ මෙත්තාව මෙත්තා කාය කර්ම, මෙත්තා වචී කර්ම, මෙත්තා මනෝ කර්ම මේක කර්ම කර්ම කියන්නේ මේක ක්‍රියාවක්. නිකන් සිතුවිල්ලක් නෙමෙයි. අපි මීට කලින් පැහැදිලි කළා චේතනාවේ සහ සිතුවිල්ලේ වෙනස. සිතු දැන් මම මෙතනින් නැගිටින්න ඕන නැගිටින්න ඕන කියලා හිතුවට නැගිට වෙන්නේ නැගිටින්න ඕන කියලා චේතනාවක් මතුනොත් එකවරම නැගිට වෙනවා. ඒ චේතනාව තමයි ක්‍රියාසාධක බලය. ඒ නිසා අන් අය සුවපත් වේවා නිදුක් වේවා කියලා හිතුවට වැඩක් නැහැ. ඒ සුවපත් කරන්න නිදුක් කරන්න අවශ්‍ය චේතනාව මතුනොත් ඒක ක්‍රියාත්මක වෙන්න ගන්න. අපි අර සත්‍ය ක්‍රියාවේදී කතා කළේ. ඒක සක්‍රිය වෙන්නට ගන්න. ඒ මනෝභාවය සක්‍රිය මනෝභාවය. ඒ වචනය සක්‍රිය වචනයක්. ඒ ක්‍රියාව සක්‍රිය වූ ක්‍රියාවක්. නිසා අන්න ඒ විදිහට කය වචන සිත කියන තුන්දොරම හසුරුවලා ලෝකය සුවපත් කරන්නට උපකාර වෙන සචේතනික යහපත් වූ මානසික ගුණයක් තමයි මෙත්තාව කියලා කියන්නේ. ඒතර කායික වාචසික මානසික වශයෙන් අපි කොහොමද ඒවා දියුණු කරන්න ඕන, පුහුණු කරන්න ඕන කියන කරුණු අපි ලබන සතියේදී තව දිගට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් අද දවසට මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා. එහෙමනම් අපේ සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.